අපේ දහම් සවන හඳුරු අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ මට කාරණාව නැවත අවධාරණය වුණා අපේ ස්වාමීන් වහන්සේ අභිධර්ම ක්‍රමයට මේ සූත්‍ර පිටකයේ තියෙන ක්‍රමයට තියෙන ධ්‍යාන හතර අභිධර්ම ක්‍රමයට විග්‍රහ වෙනවා නේද ධ්‍යාන පහක් ඇටියට. එතකොට එතන එකක් මේ විතක්ක මාත්‍ර ඒ නැත්තම් ਵਿਚාර මාත්‍රද මට අන්න එතන චුට්ටක් හරියට ඒ කියන්නේ එකක් කොහොමරි නැහැ කියන්නේ ධර්ම ක්‍රමයට විතර්කය පමණක් නිරුද්ධ වෙනවා පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේ තමයි ਵਿਚාරය නිරුද්ධ වෙන්නේ එතකොට විචාර මාත්‍ර පමණක්ද ඔව් ඒ කියන්නේ සූත්‍ර විචාර මත්තසෝ තකාරී එහෙමද? නිකන් මාත්‍රා වශයෙන් පවත්ිනවා එකත්. ඔව් එතකොට සූත්‍ර ක්‍රමයේ හැටියට එහෙමද මේ කියන්නේ විතක්ක ਵਿਚාර දෙකම නිරුද්ධ වෙනවා. පීති සුඛ ඒකාග්‍රතාව කියන ගුණාංග විතරයි දෙවන ධානයේදී පවතී. දෙවන ධානය වෙනකොට විතක්ක ਵਿਚාර දෙකම නිරුද්ධ වෙන විදිහට තමයි සූත්‍රය දේශනාවලදී පැහැදිලි එහෙමයි එතන පැහැදිලි මේක මේ දෙක දෙකක් හැටියට එකකට පස්සේ ඇති වෙනවා කියන එක ඒ බුද්ධ ශාසනයේ ස්වාමීන් වහන්සේ ගොඩක් දේවල් ඒ ඉතින් ඊට පස්සේ කියලා අර එකකට පස්සේ එකක් බලන කතාන්දර මේකේ ගැළපෙන්නේ මේ සියල්ල එක සිතක් හට ගන්නකොට ඒ සිත ඇතුලේ ඒ සියලු ධර්ම එකට එකතු වෙලා එකට නිරුද්ධ වෙලා එකට පැවතිලා යන ධර්මතාවය දක ගන්න බැරි නම් ඒකකට එකක් පටිච්චසමුප්පන්න කතාව තේරිලා නැහැ. ඒ කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ කියද්දි මේ නැතිකල්ලි මේ නොවේ කියද්දි ඒ ධර්මතාවයට එතන තියාගන්න බැරි වෙනවා අපේ සමහර විග්‍රහයක්. අපි බෞද්ධ සම්ප්‍රදායේ කරගන්න සමහර විග්‍රහයන් ගොඩක් වෙලාවට මේ මේ ඇතිකල්හි මෙය වේ මේ ඉපදීමෙන් මේ උපදී මේ නැතිකල්හි මේ නොවේ මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ කියන ඒ ආර්ය න්‍යායට ගලප ගන්න බැරි තැන් ගොඩක් තියෙනවා සමහර තැන්වල ඉතින් ඒක ඊටාම පැහැදිලි ස්වර්ණංශගත විග්‍රහයේදී මේ මේ ඒක මේ අනිවාර්යයෙන්ම මේ දෙක එක තැන තියෙන්න ඕනේ. එක සිතක තියෙන්න ඕනේ. ඒ වගේම ඒහා සිත සමග නැගෙන සංප්‍රයුක්ත ධර්මයෝද ඒ එක්කම හට කරගෙන ඒ එක්කම ඇති වෙලා ඒ එක්කම නැති වෙලා යන ධර්මයන්. ඒව නැවත හැබැයි අපි උපද්දවන කතාවයි මේකේ කොහොම හරි නවත්ත ගන්නවා. නැවත උපද්දවන්නේ සිත්නේ අපි සානංශ. දැන් තලුව අපට ගොඩක් වෙලාවට ඇපේ නැත්නම් කරටොත් දැන් ධර්මය පිළිබඳව හොඳ පැහැදිලි වැටහීමක් ඇති වෙනකොට තමයි අපිට දැනෙන්න ගන්නේ මේ එක් සිත්තල යෙදෙන සම්පයුක්ත චෛතසික ධර්ම මොනවද කියන එක. ඒතකොට ඒවා පිළිබඳව වැටහීමක් නැති වෙනකොට අපිට හිතෙන්නේ මේවා විස්තර කිරීමේදී මේ වෙන වෙන කාරණා වෙන වෙනම ඇති වෙනවා. මේකට පස්සේ මේක මේකට පස්සේ මේක හිනේ පෙළ ගැස්මක් හදා ගන්නවා සවනස මේ සිත් දකින්න නිකන් සාමාන්‍ය ජීවිතවල අතට පයට අල්ලන්න පුළුවන් දේවල් වගේ. ඒ තරම් මේ හරි පසු විදිහකට විග්‍රහ වෙලා මේක ඒම ඇති වෙන ස්වභාවයක් ඉතින් අපි ධර්මතා හැටියට ඒ දකින්න යන කතාව එහිසම් සාර්ථක නැහැ සොයන්නන්ස් මට හිතෙන විදිහට මොකද ඒ සිහිය කරන්න දෙයක් නැහැ අපිට චෛතසික ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අර අභිධර්මයේ විග්‍රහ කරන සූක්ෂම දැනුම අපි මොන ක්‍රමෙන් හරි දියුණු කරගන්නත් එක් අපිට ඉතින් ওই විදිහේ මට හිතෙනවා සාහනන්ස් චූටි මේක පොඩි කාට කාටත් මේක චූටි මම පොඩි අනුග්‍රහයකුත් වෙන්න ඉඩකඩ තියෙනවා කැමති කෙනෙකුට. හැබැයි නිවන් දකින්න කැමති කෙනෙකුට. තව ගොඩාක් ಜಾති කැමති අය ඉන්නවනේ සාහනන්සේ ගොඩාක් ಜಾති කැමති අය ගොඩාක් දේවල් අතරේ නිවනත් හා කමන්නේ හාමුදුරනේ නිවනත් දාන්නකො කිව්වා වගේ කඩේකට ගිහිල්ලා එහෙම දාලා ගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා මට දැනෙනවා සායනස මේ නිවන කියන එක. ඒ කියන්නේ සියලු ඇඳීම්, සියලු කෙලෙස්, සියලු ප්‍රාර්ථනා, සියලු ආශාවන් නිරුද්ධ වෙන්නේ කොතනද? එතනයි නිවන. එතකොට ඒ ඒ නිවනට යනකම් අපිට බැරි නම් අඩු ගානේ අපේ තිබිච්ච කෙලෙස් ටික ඉවර වෙච්ච නිවීමවත් අත්විඳිමින් ඊළඟ කොටසකට යා ගන්න තරමට හිත නිවා ගත්තා නම් වටිනවා කියලා හිතෙනවා සාරාංශ. ඔව් දැන් ඕකේ මෙහෙම කරතොත් තියෙනවා. හිතමු දැන් පටන් ගන්න තැනදීම අපිට ඔය ඔක්කොම කරන්න බැහැ. එහෙමයි එහෙමයි. පැහැදිලි පැහැදිලි. අරදී අපි ළඟ තියෙන්නේ අවිද්‍යාව, තෘෂ්ණාව මේවා. ඒ බුදුසම්පත දේශනා කරනවා මේ අවිද්‍යාව තමයි යම් කලක අපිට විද්‍යාව උපදවන්නට හේතු වෙන. මොකද දන්න නිසානේ මේක හොයන්නේ. ඉතින් එතකොට දන්නා බවත් එක්කලා නිවන් දකින්න බෑ. විද්‍යාව පොදවන්න බෑ නොදන්නා බව ඒකට බාධකයක් හැබැයි නොදන්නා බව තමයි අනිත් පැත්තෙන් අපිට දන්නා බව සඳහා අපිව මෙහෙයවන්නේ එහෙමයි සර් දැන් මෙතන ඊටාම පැහැදිලි අවිද්‍යා මූලික ධර්මයන් තුල අපිට අවසානයේ හම්බෙන්නේ දුක්ඛ දෝමනස්ස ශෝක උපද්දව පරිදේව මේ ටිකනේ එතකොට දුක්ඛ දෝමනස්යන් කොතනද එතන තමයි සද්ධාව උපද්දවන්න පුළුවන් ඊටාම සරල තැන තියෙන්නේ සහ ප්‍රඥාවෙන් එතකොට දුක අවබෝධ කිරීමේ ඥාන ශක්තිය උපද්දවන්න පුළුවන් වෙන්න ආරම්භය ගන්න තියෙන එතන. ගැඹුරට එන එක වෙන කතන්දරයක්. ඒ නිසා දැන් අපි දවසක් උදාහරණයකුත් කිව්වා දැන් ඔය රොකට් එකක් යනකොට ඒක පෘථුවියෙන් යවන්නේ ලොකු උපකරණයක් හැටියට. ඒ මොකද ඒකේ අර ජවයක් ඇති කරන්න ලොකු කොටසක් එකතු කරන්න ඕන මේ ගුරුත්වාකර්ෂණ සීමාව ඉක්මවන්න. එහෙමයි ස්වාමීන් එහෙමයි. එතනදී අර ලොකු බර කොටසක් මේකට ඕනේ. ඒ කොටස නැත්තම් මේ ගුරුත්වාකර්ෂණය අතික්‍රමණය කරන්න අමාරුයි. හැබැයි මේ මේ ප්‍රධානයෙන් එහාට ගියාට පස්සේ අර බර කොටස අමතර බරක් විතරයි. ඊට පස්සේ ඒක ගලවලා <laughs> වැටෙනවා ස්වාමීන් <laughs> ඒ වගේ මේ මේ මාර්ගයේත් ස්වාමීන් මේ මූලික කොටසේ ඉල්ලීලා තියෙන ගොඩක් දේවල් අපි ඔය සමස්ත ධර්මයේම සියල්ලම කියලා හැමදාම දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක අරහත් භික්ෂුන් වහන්සේලා මේ සේරම මතක තියේතිය ආය ආය ආවර්ජනය කර කර බල බලාතන කොහොමද මෙතන කොහොමද කිය කිය ඉන්න දෙයක් නේ උන්වහන්සේලා සියල්ලගෙම කරගත යුතු වැඩේ කරලා නිසා ඒක කෙරෙන විදියට හිත තියලා ඒ අදාළ තැනට අදාළව ධර්ම කොටස විවෘත කරන්න දක්සන. ඉතින් ඒක නිසා අපිට සක්කාය දිට්ඨියයි අවිද්‍යාවයි ප්‍රශ්නාවයි ඒවත් එක්ක තමයි අපි යන්නේ. හැබැයි ඒව නිසා දැන් අර මුලදී අපේ අනුමන තුංග මහත්මයා සිහිපත් කළේ දැන් මනසේ ගැටීමක් ඇති වුණා. ඊට පස්සේ ගැටීම පිළිබඳ සති සම්පජාඤ්ඤය උපදවන්නට උත්සාහ කිරීමේදී තමයි මෙතෙක් මෙතෙක් සාමාන්‍ය ජීවිතයේ තියෙන මානසික සංහිඳියාවට එහා ගිය වෙනම තලයකට අපේ මනස ගෙනියන්න පුළුවන්. ඒකට අපිට ඒකට උදව් වෙන්නේ සංහිඳුණු සතිසම්පජඤ්ඤ ගතිය තමයි. හැබැයි ඒ தത്വයට අපිට එන්නට පසුබිමක් හදලා දෙනවා අර ඇති වෙච්ච ගැටුම්කාරී தത്വ. ඒක හැමෝටම නෙමෙයි. එතකොට දුක සද්ධා උපදවන්න ප්‍රඥා උපදවන්න හැමෝටම සමත් වෙන්නේ ඇතැම් කෙනෙකුට ප්‍රඥා උපදවන්නට දුක සමත් වෙනවා සති සම්පජාඤ්ඤය දියුණු කරන්න උත්සාහ කරන කෙනෙක්. ඉතින් අන්නේ විදිහට අර ඒකේ පරිසමාප්තාර්ථය තමයි විමුක්තිය වෙන්නේ. හැබැයි ඉතින් හැමෝටම ඒ තැනින් පටන් ගන්න බෑ ඉන්න තැන ඉඳලා ටික ටික යනවා ඇරෙන්නේ. එහෙමයි සනස් දැන් අපේ බුදුරජාන් වහන්සේගේ දේශනාවේ සුවිශේෂී ගුණ ගුණය කියන්නේ සුවිශේෂී භාවය කියන්නේ කොච්චර කෙරවලකට අවබෝධ කරත් ඒ කෙරවලෙන් ධර්මයේ දේශනා කිරීම අපේ මේ සූත්‍ර ධර්ම ටික අතරටවත් මේ අතරට මූලික වශයෙන් ඇවිල්ලා නැහැ එච්චර ගැඹුරට. සියල්ලගෙම ප්‍රවේශ වෙන සීමාව තමයි මේ නිරන්තරයෙන් බුද්ධ දේශනාවක් හැටියට විවෘත වෙලා තියෙන්නේ. මොකද මේ ධර්ම දේශනා කරන්නේ අන් අයට ගෝචර වෙන විදිහට බුදුහාමුදුරන්ට ගෝචර වෙන විදිහට දේශනා කරලා වැඩක් නැහැ නෑ දේශකයන් වහන්සේලා හැටියට ඉතින් අපිටත් පරිස්සම් වෙන්න වෙනවා මේකේ පිරිසිදුම උසස්ම తত্ত্বය කුමක් වුණත් ඒ මහජනයා ඉන්න තැන තේරුම් අරගෙන ඒගොල්ලන්ගේ තමයි ස්වාමීන් එදා දැන් අපේ අපේ දැන් මහානායක හාමුදුරුවෝ කොච්චර මේවා ප්‍රකටව පැහැදිලි කරලා තිබුණත් උන්වහන්සේලා දේශනාවක් කරන්න ගියාම සරල ප්‍රවේශයකින් ඇවිල්ලා තමයි හිමින් හිමින් හිමින් හිමින් ධම්මග කියලා දෙන්නේ. දැන් බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ එතකොට අපේ මහානායක හාමුදුරුවෝ එයා එක්ක ප්‍රායෝගික කතාවකට ගියාම සරල ප්‍රවේශයක එයා යොදවලා ඒ තුලින් උපදවා ගන්න යම්කිසි අත්දැකීමක් එක්ක තමයි එයාත් එක්ක කතාව යන්නේ ගැඹුරට. එහෙම වාග්යතුන් වහන්සේගේ දේශනා තුළත් ඒ ඒ දේශනා කෞශල්‍ය තියෙනවා. දාන කතා. ඉතින් ඒක තමයි අද ගොඩාක් අය මේ මිනිස්සු ඒක හරහා ගැඹුරකට නොයන තලය නිසා තමයි දාන කතාවේ විතරක් ලංකාව වගේ ඔක්කොම නතර වෙන්න උත්සාහ කරනවා. සීල කතාවේ විතරක් සමහරට නතර වෙනවා. සමහර සමාධි කතාවකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවා එක එක එක එක දෘෂ්ටි අල්ලින් අල්ලාගෙන මතවාද වලින් අල්ලාගෙන සංකල්ප වලින් අල්ලාගෙන ආකල්ප ඒවට හිර කරගෙන ඉන්න නිසාවෙන් තමයි ඒවා කැඩි කැඩි නොගිස් නොගොස් ඉදිරි ධර්මයන් අපිට විවෘත නොවෙන්නේ කියන කතාව අපිට තේරුම් ගන්න වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක බොහොම වටිනවා මම හිතන්නේ එහෙම තේරුම් ගත්තොත් අපිට මේ ශාසනයේ සමස්ත හරය ගන්න හරි පහසුවක් වෙනවා. ඉතින් මට ස්වාමීන් වහන්සේගේ හැම කියන කරුණම ඒ කරුණ ඒ විදිහටම තේරෙන්නේ නැති වුණාට එතන තියෙන පුදුමාකාර ආශ්චර්යමත් බවක් වැටහෙන්න ගන්නවා. ඒ නොතේරුණා නම් නොතේරුම්කම මුල් කරගෙන හරි මට තවත් පැහැදිලි වීමකට යන්න පාරක් හැදෙනවා. අපේ ස්වාමීන් වහන්සේ මට මේ මේ සරලභාවයක මේක තේරුම් ගැනීම නිසා. ඉතින් ඒ නිසා මේ වෙනකන් අපි නැති කරගත්තු කෙලෙස් නැතුව නෙවෙයිනේ ස්වාමීන් වහන්සේ මේ වෙනකන් ඇති කරගත්තු කෙලෙස් හැම කෙනෙක් ගාවම මේ ධර්ම අහන්න දෙන හැම කෙනෙක් ගාවම තියෙනවා මේ වෙලාවට සෙනසුරාදා මේ වෙලාවට බලපු නාට්‍ය ඉවරයි ඒවට කිසිම තැනක් යන්නේ ඒ වගේ මේ මිනිස්සු මේ නිවෙස්වල හුදේකලාව තනි වෙලා ඔබ වහන්සේගේ මේ සුන්දර දේශනාවත් එක්ක එකතු වෙන්නේ යම්කිසි කෙලෙස් ප්‍රමාණයක් කඩලා. එතකොට ඒ කඩු කෙලෙස් ටිකත් එක්කලා තිබිච්ච නිවීමකට හිත තියාගෙන හිමින් හිමින් මේකට ප්‍රවේශ වෙන්න උත්සාහ ගත්තා නම් හොඳ ගැඹුරක් අවබෝධ කිරීමේ අවස්ථාව විවෘත වෙනවා ස්වාමීන් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ ඔව් තාප්සේ නම් මේ 10 වෙනවා. හොඳයි සර්. හොඳයි සර්. අපිට සාකච්ඡාව දිනුම් නේද? එහෙමයි. එහෙමයි. බොහොම පිං සිද්ධ වෙන අපේ ස්වාමීන් වහන්සේට මේ විග්‍රහයන් මේ විදිහට සාකච්ඡා කරන්න ආරම්භ කිරීම පිළිබඳව